ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ රූපයට ඇති ඇල්ම අත්හැරීම ගැන දේශනා කළා. නමුත් සමහර විට ඇල්ම රූපයට හා පංචේන්ද්‍රයන්ට ඔබෙන් ගොස් ඇත. උදාහරණයක් ලෙස අම්මාට ඇති ඇල්ම පංචේන්ද්‍රය පිනවීමට නොවේ. නමුත් අම්මාට ඇති ඇල්ම ආදරය පංචේන්ද්‍රය පිනවීමට ඇති කරගත් ඇල්මකට වඩා ශක්තිමත්. අම්මාගේ සිරුරේ අනිත්‍ය භාවය හා පිළිකුල් බව වරහන් ඇතුලේ පිළිකුල් භාවනාවෙන් මෙනෙහි කළත් මේ ඇල්ම නැතිවන්නේ හෝ අඩුවන්නේ නැත. අම්මාගේ කුණුවන සිරුර දුටුවද මෙම ආදරය නැති හෝ අඩු නොවේ. නමුත් අනෙකුත් අනෙකුන් සහ ඇල්මක් මෙන්ම මේ මානසික ඇල්මද නිවනට බාධාවකි. මෙවැනි අවස්ථාවක මෙවැනි පංචේන්ද්‍රය පිනවීමකින් ඔබට ගිය ඇල්මක නොඇලී සිටින්නේ කෙසේද? ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේකදී අම්මා දඩමීම කරගත්තට Tamanට තමයි ඇල්ම තියෙන්නේ. මොකද මගේ අම්මට විතරයි ඇල්ම තියෙන්නේ. අම්මට ඇල්ම නම් අල්ලපු ගෙදර අල්මටත් කැමති වෙන්න eBay. මේක නෑ. අම්මා කියපුවා මගේ අම්මට ඒ කියන්නේ මට තියෙන ඇල්ම තමයි අම්මා අම්මා දඩමීම කරන කරන්නේ. එහෙමනම් සියලු මව්වරුන්ට ඇල්මක් එන්න eBay. එමෙන්නේ නැහැ. එනිසා නිකන් මේ බොරු චාටු කතා මොකක්වත් ඕනේ මේ Tamanට තියෙන කැමැත්ත තමයි බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ සෑම ලෝකයක්ම මවාගෙන තියෙන්නේ ඉඳුරම් පිනවීමේ ආතාව තමයි. මොන ස්වරූපෙන් ආවත්, මාත් රූපෙනේ ඇතිනකින් ආවත්, කාමාශාවෙන් ආවත් වංචනිකම තමයි. <clears throat> මට Taman Taman තියෙන කැමැත්ත විතර බුදුරජාණන්සේ ඉන්න කාලෙම මම මේ කුසල් රජතුම අහලා තිනවා මල්ලිකා දේවියකින් ප්‍රධාන අක්‍රමයිතිකාව උඹ කාටද වැඩිම ආදරේ කියලා. ඉතින් මල්ලිකා කවලු මම කැමති මට කියලා. කුසල් රජුට හાર્ට් බ්‍රේක්. ෆුල් අප්සෙට් අනේ ප්‍රියම්බිකාවක් නැහැ. කුසල් රජුට ප්‍රිය කරන්න කියලා රජු මේ බුදුරජාණන්සේ කියලා කිව්ව බලන්න ස්වාමීන් වහන්සේ මම ඇහුවා මල්ලිකාවගෙන් මේ කාටද වැඩිම ආදරේ කියලා මල්ලිකා කිව්වා මටමයි කියලා. බුදුරජාණන් කියනවා මල්ලිකා ඥානවන්තයි. මේ මුළු ලෝකේ අපි කාටවත් කැමැත්තට නෙවෙයි මේ දඩමීම කරගන්නේ මේ මගේ දරුවාට කැමැත්ත කියලා කියන්නේ මට තියෙන කැමැත්ත බඳවයි. දරුවන්ට කැමැත්ත නම් හැම දරුවන්ටම සමාන කැමැත්ත තියෙන්න බෑ. අපි මේ මට මම කැමැති මගේ දේවල් වලට ප්‍රිය කරනවා කියලා කියන්නේ වට කරලා සමන්නම තියෙන කැමැත්ත තමයි. බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන උච්චින්ද සිනිය මත්තුනෝ කුමුදන් සාර්ථිකංව පාිනා. මඩ වතුරක පිවිල තියෙන කුමුදක් දැකලා මඩට බහැලා උදුරා හරින්න ASCII ආත්ම සිනියස වීලපදාපක් කියන. මේ හැම දහං ගැටයක්ම දාන්නේ මේ හැම වංචනික ධර්මයක්ම කරන්නේ මම මට තියෙන කැමැත්ත තමයි. ඒක සඳහා අම්මට කියලා තාත්තට කියලා ආගමට කියලා දරුවන්ට කියලා මොන බයිලා කිව්වත් එකම බයිලාව තමයි තියෙන්නේ. ඒ නිසා බලන්න මේ හරහා තමන්ට තමන්ට තියෙන කෑදරකම ඒක සඳහා අපි නොකරන ජඩකමක් නැහැ. නොකරන නොපනත්කමක් නැහැ. ඕන දෙයක් සාධාරණයි මේ මගේ මන අපිට. ඒක නිසා නිකන් නිකන් බොරුවට අම්මා කරන්න එපා නං ගිය ආත්මේ අම්මට ප්‍රේම කරන්න එපා. හොඳ කොහේ ඉන්නවද දන්නවද? නිකමට හොයලාවත් බැලුවද අඩු ගන්න. අපි ආවට පස්සේ ගුණ වතුර ඇල්ල වතුර හම්බෙනවද කියලා. පිස්සු. බුදුහාමුදුරු කියනවා తත්‍ර తත්‍රාපි නන්දනේ උඹ යණ යන තැන අල්ල බදා ගන්නවා. ඒකල මහා ලුකොට පෙන්වනවා කවි ලියනවා අම්මේ පෙම්බර කම්මේ කිය කිය. පච තමන තින ආසාව විතරයි. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ ওই කවුරු බොන්න බයිලා කිව්වත් බුද්ධ පුත්‍රයෝ ඉන්නවා. මේවා දකින්න අය ඉන්නවා. ඔය නිකන් රැවටලා ඔයගොල්ලෝ කතා කරලා හිටියට මේක බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. එකම ස්නේහයි තියෙන්නේ ආත්ම ස්නේහය විතරයි. ඒකේ මේ විකෘති තමයි මේ දරුවන්ට ආගමට අම්මට තාත්තට කියලා කිව්ව කියන එක. ඒ නිසා ඒක මේ විදිහට දැක්කම දැකලා කියනවා කියන්නේ ඡණ්ඩපරසකම නෙවෙයි. සත්‍ය ප්‍රකාශය. නිසා නිකන් බුරු දිවිචාවයි භාවනා කරන්න ඔය පංචස්කන්ධයට පංචේන්ද්‍රයන්ට ඔබට කියල්මක් නෙවෙයි ඔක තමයි පළවෙනිම කුඤ්ඤේ. ඒකරම තියෙන ඇල්ම තමයි ඔය රූපෙට එක එක එක එක දේවල් වලට පටලවාගෙන කතා කරන්නේ. ඒක දිහා බලන්න. ඒක නිින්දෙදිවත් නැති වෙන්නේ නැහැ. මේ ආත්මේ ගියාට ආත්මේ නරවත් ඔක කරයි යනවා. ඒ නිසා මෙහෙදිම ඒක දැක්කොත් ගනුදෙනු මෙතනම ඉවර කරන්න පුළුවන්.